අරුණ මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස මම හිතන්නේ අපේ ස්වාමින් වහන්සේගේ අද දේශනාව අහගෙන හිටපු සියලුම දෙනා වගේ පිළිගනි ස්වාමින් වහන්සේ ඉතාමත්ම වැදගත් පණිවිඩයක් ඒ වගේම පාඩමක් අපිට කියලා දුන්නා මොකද දැන් නිවන පිළිබඳ ප්‍රාර්ථනාව හරියට ස්ථාවර කරගන්නවා කියන එක සෙල්ලමක් නෙවෙයි. ඒක මේ ස්වාමීන් වහන්සේගේ දේශනාව කියනකොටම අපිට කියනකොටම තේරිච්ච දෙයක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ දැන් අපේ ජීවිතයේ අනේක වාරයක් කරදර ප්‍රශ්න ඒ වගේ දේවල් ඇති වෙනකොට අපි තුල සියුම් ආකාරයෙන් ඒකත් එක්ක මුලින්ම ඇති වෙන්නේ ගැටීමක්. ගැටීමක්. ඒ ගැටීමත් එක්ක මොන කරච්චලයක්ද මොන කරදරයක්ද කියන ඒ ඒක හරියට වෘත්තාකාරී ඒක වටේම කැරකෙන තත්වයක් තමයි වෙන්නේ. ඒතර හුඟක් වෙලාවට භාවනාවකට ගියත් අර අර මූලික දර්ශනීය නැතුව ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපිට පෙන්වලා දුන්න කෙලෙස් සහ පංචස්කන්ධයෙන් මිදීම කියන ඒ මහා ශක්තියක් විදියට ફોકස් කරලා තියෙන එක වෙනුවට අපි ඒ වෙලාවට තියෙන දෙයින් මිදෙන්න බොහෝ විට උත්සාහ කරනවා ඒ විතරක් නෙවෙයි ඒකෙම ඒකෙම කැරකි කැරකි කැරකි තමයි භාවනාවක් කරන්න ගියත් ඉරක් කරන්න ගියත් අර මේකෙන් ගැලවෙන්න මට මේකෙන් ගැලවෙන්න මට මොනවද කරන්න කියන එක ඉතින් අර මේ මේ හුඟක් දේශනාවල පවා සාමිධාංශ අපිට අහන්න ලැබෙන්නේ මේ කෙලෙස් සහ පංචස්කන්ධයෙන් මිදීම කියන එක තමයි නිවන. ඒක හැම වෙලේම අපේ හිතේ ඉහළින් ඉදිරියෙන්ම තියාගෙන ඒ අනුව තමයි අපේ මේ වීර්ය වඩන්න ඕනේ. ඒකට ස්වාමීන් වහන්සේ මේ පරක්කම ධාතු පාරමිතාවක් වශයෙන් කරනකොට දැන් සාමාන්‍යයෙන් පරක්කම ධාතු ගැන භාවනා ගුරු කියලා දෙනකොට කියලා දෙන්නේ ආ නිවන දකින්ද ඉතුරු ටික කරගන්න අතාරින්න නැති යන වීර්යය කියලා. නමුත් මෙතන පරක්කම ධාතු කියලා කියනකොට හැඟෙන්නේ අර විදිහට අරක ඊ타ත්ම ශක්තිමත්ව ඒ නිවන පිළිබඳ ප්‍රාර්ථනාව ඇති කරගෙන ඒ අනුව මේ දිහාවටයි මම මගේ හැකියාව දියුණු කරන්න කියලා දිගින් දිගට මරණයත් එක්ක යන බුද්ධාන්තර කාල පහු කරගෙන යන තරමට ශක්තිමත් කරගෙන යන එකක් වෙන්න ඕන. අනිවාර්යයෙන්. මොකද දැන් අපිට පරක්කම මේ ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු අපට අනෙකුත් පරමාර්ථ වලට සම්බන්ධ කරගෙන කතා කරන්න පුළුවන්. භාවනා කෘත්‍ය කියන එක් කරුණක් ගත්තාම ඒක තුලක් මේ ධාතු තුන අපට කතා කරන්න පුළුවන්. හැබැයි නිවන කියලා ගත්තාම ඒක නිවනට සාපේක්ෂව දීර්ඝ කාලයක් පවත්ව ගන්න වෙනවා. දැන් අපි හිතමු ධානයක් අපි ඉලක්ක කරගත්තොත් ධානය උපදවන තෙක් ධානය ඉපදවීම සඳහා ආරම්භක ධාතුව, නික්කම ධාතුව, පරක්කම ධාතුව. එතකොට ඒක ධානය උපදවා ගැනීමෙන් ඒ ඒ වීරය සම්පූර්ණ හැබැයි දැන් නිවන කියන තැන සම්පූර්ණ වෙන්නේ නිවන උපදවා ගැනීම. එහෙම නැත්නම් නිවන සාක්ෂාත් කර ගැනීම. ඉතින් ඒකට ගත වෙන මේ එක භවයකදී මේක කරගන්න පුළුවන් නම් ඒ මට්ටමට සාංශාරිකව දැනට අපි වැඩිලා තියෙනවා නම් අපිට එක භවයක් තුල තමයි මේ ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු ගැන කතා කරන්න වෙන්නේ. හැබැයි තවම අපි වැඩිලා නැතිනම් තවම අපේ ප්‍රාර්ථනාවවත් හරියට තහවුරු වෙලා නැතිනම් අපිට මේ කියන වීර්ය එතරම් දීර්ඝ කාලයක් නඩත්තු කරගෙන යන්න වෙනවා. ඉතින් නඩත්තු කරගෙන යන්න බැරි නම් වැටෙන වැටෙන දුර්වල වෙන වෙන වාර ගණනට අපේ කාලය දිගු වෙන එකයි වෙන්නේ. ඉතින් අපිට සසරේ ඒක තමයි හැම විටම වෙලා තියෙන්නේ. ඒ නිසායි මෙච්චර ප්‍රමාදී. ඉතින් අප්‍රමාදී බව කියලා හඳුන්වන්නේ ඉක්මන් කියන කතාව නෙමේ අර හැම මොහොතකම සති සම්පජාඤ්ඤය. දැන් අපි සතිය ගැන කතා කරනකොට කියවනේ මේවා සිහි කර දෙන ගතිය කියලා. එතකොට වර්තමාන ධර්ම සිහි කර දෙනවා, අතීත ධර්ම සිහි කර දෙනවා, ධර්මතා සිහි කර දෙනවා වගේම මේ නිවන පිළිබඳ කාරණේ සිහි කර දෙන ගතිය. ඒ සිහි කර දෙන ගතිය හැම භවයකම අපට පවත්ව ගන්න පුළුවන් වුණොත් තමයි එතනට යන්න පුළුවන්. ඉතින් හැම භවයකම පවත්ව ගන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ හැම දවසකම පවත්ව ගන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ හැම මොහොතකම පවත්ව ගන්න පුළුවන් මට්ටමට ඒක වැඩුණට පස්සේ තමයි අන්න අර දින හතක් වැනි කෙටි කාලයක් තුළ අපට අරහත්ත්වය හෝ අනාගාමී ඵලය ලැබීමේ කුසලතාවය අපි තුළ වර්ධනය වෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ වගේම ස්වාමීන් වහන්සේ ගත්ත උදාහරණය මේ ධානය සම්බන්ධේ එතෙද්දී පැහැදිලිවම මේ කෙලෙස් යටපත් වෙනවා ඒ යටපත් වුණාට එතකොට එයා රැවටීමක් විතරයි වෙන්නේ කෙලෙස් ඇත්තටම ඒක රැවටීමක්ම කියලා කියන්න බෑ. එතන යම්කිසි தත්වයක් තියෙනවා. හැබැයි ඒක බුදුදහමේ හඳුන්වන්නේ දිට්ඨ ධම්ම සුඛ විහරණි. පංචස්කන්ධයෙන් මිදිලවත්, ක්ලේශයන්ගෙන් මිදිලවත් නෑ. පංචස්කන්ධයක් තියෙනවා, ක්ලේශයන් යටපත් වෙලා තියෙනවා. ඒතකොට ක්ලේශයන් යටපත් වීම නිසා දිට්ඨ ධම්ම වශයෙන් මේ ජීවිතයේ මේ යම්කිසි සුඛ විහරණයක් තියෙනවා. ඒක ඉතින් ඒ ධානයේ ශක්තිය තියෙන තාක්කල් ඒ සුඛ විහරණේ තියෙනවා. ධානයේ ගිලිහුණු තැන ඒක ඉවරයි. ආපහු නැවත අර ක්ලේශ මූලයන් සක්‍රිය වෙනවා. ඒ හැබැයි ස්වාමීන් වහන්සේ සමහර ගුරුවරු කියනවා නේද ධාන ලැබපු කට්ටියට ඒ තියෙන ඒ පිරිසුදු භාවය නිසා, තියුණු භාවය නිසා මනසේ එයාට විපස්සනා වැඩිම වඩා පහසු පහසුයි ඒක හරි හැබැයි විපස්සනා වඩන්න පහසු වෙන්නේ මේ නිවන පිළිබඳ ප්‍රාර්ථනාව තහවුරු වෙලා තියෙන පාරමිතා වැඩුණු කෙනෙකුට පමණයි හරියට එහෙම නැත්නම් දැන් Hindu යෝගීන් අච්චර ධාන අවිඥාත් වඩලා තිනවා ඒගොල්ලන්ට විදර්ශනාවක් වඩන්න මේ පංචස්කන්ධයෙන් මිදීම ක්ලේශයන්ගෙන් මිදීම කියන සංඥාවක්වත් මතු කරන්න බෑ ඒ අයට එහෙමයි විපස්සනාව වඩන්න ධානය පහසුවක් වෙන්නේ නිවන පිළිබඳ පැහැදිලි අදහසක් සසරේ පුහුණු කරලා තියෙන කෙනෙකුට පමණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ කීප සැරයක් කිව්වා හින්දි යෝගී කියලා යෝගීන් කියලා. නමුත් සමා වෙන්න මට හිතෙනවා දැන් ස්වාමීන් වහන්සේ කියපු ගැඹුරු දහම හොඳින් අහගෙන හිටියාම බෞද්ධ අපගේ ගොඩාක් දෙනෙක්ට ඒ தત્ත්වය තමයි තියෙන්නේ මොකද නිවන පිළිබඳ නිවන නිවන කියලා කතා කරාට මේ දෙක එකතු වෙලා බොහොම මේ යගදාවක් වගේ ශක්තිමත්ව ඉදිරියට යන ප්‍රවාහයක් බලවේගයක් වගේ යන தත්වයකට ඒක මනස සකස් කරන්නේ නෑ ඒ කියන්නේ දැන් ස්වාමින්වහන්සේලා එහෙම කියලා දෙන අවස්ථාවත් බොහොම අඩුයි අද අපි ස්වාමින්වහන්සේ කියලා දුන්නා වගේ හුඟක් වෙලාවට කියනවා මේ මෛත්‍රිය වඩන්න ඒවා නරක නෑ ඒවා ඕනෑ ඒ ඒ වගේ එක එක එක එක භාවනා කියලා දෙනවා භාවනාව පැත්ත උනත් ගත්තට නමුත් මෙන්න මේක පොත මුදුන් පොත වගේ මේක දියුණු කරගෙන මේවා යොමු කරගන්න කියන කතාවක් එච්චර හෙන්නේ නැහැ. එතනදී කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඉතින් කරන්න ඕන අන්තිම කාරණේ මුලින් කතා කරලා හරියන්නේ මුලින් පුළුවන් පුළුවන් දේවල් කරන්න ඕන කියලා. ඒකේ ඇත්තක් තියෙනවා ප්‍රායෝගිකව බලනකොට. හැබැයි අපිට කරන්න තියෙන්නේ මේ බඳු දෙයක් කියන අදහස පැහැදිලිව නැත්නම් අපිට ගමන සැලසුම් කරගන්න බැහැ. එහෙමයි. අපි අපි කරන්න ඕන අපිට පුළුවන් ප්‍රමාණය තමයි මේ කියන මේ කියන කතාව මං කිව්වා වුණාට මටවත් මේක තාම ਸਰව සම්පූර්ණ කරගන්න පුළුවන් වෙලා නැහැ නේ. නිසා අපි හැමෝම පුහුණු කරන්නත් අපි දැනට ඉන්න ප්‍රමාණයත් එක්ක. ඒ වුණාට ස්වාමීන් වහන්සේ දැන් දැන් යාපනයේට හරි අනුරාධපුරයට හරි පැත්ත බලාගෙන යන්න දන්නේ නැත්නම් ඔච්චර දක්ෂ ඇවිදින කට්ටිය හරි දුවන කට්ටිය හරි ලෝකේ දක්ෂම දුවන දුවන කෙනා වුණත් යන්න තැන දන්නේ නැත්නම් හරියන්නේ නැහැ. අන්න ඒකයි වැදගත් වෙන්නේ. කියන්නේ අපිට ගමනාන්තයට තාම ගිහින් නැති වෙන්න පුළුවන්. හැබැයි අපි යන්නේ මෙතනටයි යන්නේ මෙහෙමයි කියන යම්කිසි දැක්මක් සැලැස්මක් අපිට තියෙන්න ඕන. ඒක හදාගත්තන් පස්සේ තමයි අපිට ටික ටික දැන් ওই බොහෝ තැන්වල ආයතන ගොඩනගනකොට ගොඩනැගිලි හදනකොට පවා අපි කියන්නේ ඒකයි මුලින් මාස්ටර් ප්ලෑන් එකක් හදාගන්න. ඒක ඔක්කොම කරන්න බැරි වුණාට කමක් නැහැ. ඉස්සෙල්ලා මෙතන ගොඩනැගිලි ටික මෙන්න මෙහෙමයි මෙහෙමයි එන්න ඕන කියලා හදාගන්න. හදාගෙන පුළුවන් මුලින්ම Tamanට මේ එක තාප්ප කෑල්ලක් බඳින්න නම් ඒක වුණත් කමන්නේ හැබැයි ඒක පස්සේ කඩන්න නැති වෙන්න නම් අර සමස්තය එක කොටසක් බවට පත් වෙන්න නම් සමස්තය පිළිබඳ අදහස තියාගෙන ඕන එක කරන්න. එහෙම සලස්මක් නැති වෙනකොට තමයි මෙතන එකක් හදනවා අතන එකක් හදනවා ආයෙ ඒක හරියන්නේ නැතුණු ඒක කඩනවා ආයෙ මෙතනින් හදනවා හැමදාම කඩ කඩ දේවල් හදන්න වෙන්නේ මොකක් නිසාද මාස්ටර් ප්ලෑන් එකක් නැහැ පොදු සමස්තය ගැන සැලසුමක් නැහැ. ඒ සැලසුමක් නැති වෙනකොට ඒ ඒ වෙලාවට පුළුවන් දේ කරනවා කියලා කළා වුණාට අන්තිමට ඒ හැම දෙයක්ම අසාර්ථකයි. අර ගඟට ඉනි කැපුවා වගේ කියන්නේ. අන්න ඒ වගේ තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා එහෙම නොවි අර අර සමස්තයේ යම් කොටසක් බවටපත් වෙන්න නම් සමස්තය ගැන අදහසක් ඇතුව ඕන අපි හැමදේම ක්‍රියාත්මක කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පැහැදිලි. ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. හොඳයි තරහ සරණයි.